අවසානයේම විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන දැන් අපි මේ අපි මේ ධර්ම සාකච්ඡාව කරන්නේ අපි අපේ සිත්වල ක්ලේශයන් මතුවෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන ඒවා වළක්වා ගන්න දුරු කරගන්න. ඉතින් මේකෙදී අපි ප්‍රශ්න මතු කරනකොට තමන්ගේ සිත සුද්ධ කරගෙන තමන් નિවරදිව ධර්ම මාර්ගයේ ගමන් කරන හැටි ගැන තමයි අපි වැඩි අවධානය යොමු කළ යුත්තේ. ඒක කරගන්න පසුබිම හැටියටයි අපි අනිත් කරන. දැන් අපි අද මේ මසුරුකම ගැන කතා කරනකොට හාමුදුරුව ගැන ආවාස ගැන මේ ගොඩක් ಜಾති ගැන කතා කළේ ධර්ම කරුණු හැටියට අපි ඒවැදි පිළිපදින්න ඕන කොහොමද ගිහියෝ හෝ පැවිද්දෝ වශයෙන් අපිට මේ බඳු අවස්ථා උදා වුණාම අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන අදහස ඇතුවයි අපි ඒව ගැන කතා කරන්නේ. එහෙම නැතුව වෙන කෙනෙක් විවේචනය කරන්න නෙමෙයි. ඒ නිසා මම කරුණාවෙන් සිහිපත් කරනවා මේකට සම්බන්ධ වෙන ගිහි පැවිදි සියලු දෙනාටම මේක තමයි මගේ පුද්ගලික අදහස මම නම් කැමති නෑ මේකට එහෙම අදහස් පළ කරන්න එපා ඒක ඒක වැඩක් නැහැ. මොකද එක එක්කෙනාට පුද්ගලික අදහස් තියෙන්න පුළුවන්. දේශපාලනය ගැන එක එක්කෙනාට පුද්ගලික අදහස් තියෙන්න පුළුවන්. ශාසනය ගැන පුද්ගලික අදහස් තියෙන්න පුළුවන්. එක එක භික්ෂුන් වහන්සේලා ගැන පුද්ගලික අදහස් තියෙන්න පුළුවන්. එතකොට භික්ෂුණී ශාසනය ගැන පුද්ගලික ඒවා තමන්ගේ පුද්ගලික අදහස්. එතකොට පුද්ගලික අදහසයි දහම කියන්නේ දෙකක්. අපි දහම පැහැදිලි කරගන්න ඕන පුද්ගලික අදහස මත නෙමේ හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය සහ පරමාර්ථ ධර්ම විග්‍රහය මත. ඉතින් ඒ ඒ විග්‍රහය මත ඉස්සල්ලා තමන්ගේ මනස දිහා බලන්න ඕන. බලලා තමන්ගේ මනස පිරිසිදු කරගනිමින් තමයි අපි අනිත් අයට උදව් කරන්න ඕන. එහෙම නැතුව අපි කැළඹිලා අපි ව්‍යාකූල වෙලා අනු අනිත් අය තමයි වැරදි කියලා චෝදනා කරමින් යන්න ගියොත් ඒක ධර්ම සාකච්ඡාවක් වෙන්නේ නැහැ. අපිත් ඉතින් අර අනිත් අය ඉන්න වලයේම දඟලන පිරිසක් බවටයි පත් වෙන්නේ. ඒ ගැනත් සිහි කල්පනාවෙන් කටයුතු කරන හැටියට විශේෂයෙන් සිහිපත් කරමු. හොඳයි එහෙමනම් අද ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වන හැම දිනාටම අද අපි ධර්ම කාරණා වගේම පරිබාහිර කාරණාත් කතා කළා. ඉතින් මේ පරිබාහිර කාරණා අපිට කතා කරන්න සිද්ධ වුණේ මේ ධර්ම කාරණයට අදාළව වටපිටාව හඳුනා ගන්නටයි. එහෙම නැතුව වෙනත් වෙනත් ඕපදූප කතා කරන්න නෙමෙයි. අපි නිතරම කියනවා පටාචාරා කතාව ඕපදූපයක් හැටියට කියන්නත් පුළුවන් දහම් කතාවක් හැටියට කියන්නත් පුළුවන්. ඒක ඕපදූපයක් වෙන්නේ මිනිස්සුන්ගේ හැඟීම් විතරක් ඇවිස්සෙනවා ධර්මය මතු කරන්නේ. ධර්මය මතු කරන්නම් ඒක තුල තියෙන හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පරමාර්ථ ධර්ම ඒ ටික මතු කරන්න. ඒ ටික මතු කරගන්න පුළුවන් නම් අල්ලපු gedara ගෑනු ළමයා පැනලා ගියා කියන එකත් අපට දහම් කතාවක් හැටියට ධර්මය මතු කරන්න පුළුවන්. හැබැයි ධර්ම කරුණු මතු කරගන්නේ නැතිනම් අල්ලපු ගෙදර ගෑන ළමයා පැනලා ගිය කියන එකත් ඕපදූපයක් පටාචාරා කතාවත් ඕපදූපයක් පමණක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ ඕපදූප නෙමෙයි. අපි මේ කතා කරන්න උත්සාහ කරන මේ සෑම කරුණකම තියෙන ධර්මය, ඒ තියෙන මූලික સિદ્ધාන්ත, ඒවා චිත්තචෛසික ධර්ම හැටියට අපි තුල කොහොමද වැඩෙන්නේ? අපි ඒව කොහොමද හඳුනගන්නව? ඒව කොහොමද සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ? ඒ කරුණු දැන ගැනීම සඳහායි අපේ මේ සාකච්ඡාව මේ සංවාදය. ඉතින් ඒ සඳහා අද දවසෙත් සහසම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට ඒ වගේම පින්වත් ඔබ හැම දෙනාටම අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ඔබ අප හැම දෙනාටම ප්‍රඥාව අවදි කරගෙන තම තමන්ගේ සිත් තුළ ක්ලේශයන් හඳුනාගෙන ඒවා දුරු කරමින් තමන්ගේ විමුක්තිය සඳහා ක්‍රියා කරමින් අන් අය ක්‍රියා කරන ආකාරය පිළිබඳව සැලකිලිමත්ව පරිස්සමින් අගතිගාමී නොවි අන් අයගේ දුබලතා වලින් ඒ අය වළක්වාගෙන ඒ අයත් විමුක්ති මඟට යොමු කරමින් සම්බුද්ධ ශාසනය පවත්වමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙමින් තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දකින්නට මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කොසියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක පමණ කාලයක් දෙකමාරක පමණ කාලයක් අපහාට ධර්ම දේශනා කළ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට. මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය. පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු අවසරයි.